සද්ධම්ම උච්චති සමාධි සම්බොජ්ජං ගෝති සදා බුද්ධ සම්පන්න වෙනත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා අපේ පිළිවෙත් මාර්ගය සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සතර ජීවිතය සුවපත් කර ගැනීම සඳහා පෙරගෙන යන ධර්ම දේශනා මාලාවයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව. මේ ධර්ම දේශනා මාලාවේ බොජ්ජංග ධර්මයන් පිළිබඳව කෙරෙන ධර්ම දේශනා අතරේ සමාධි සම්බොජ්ජංගය පිළිබඳව කෙරෙන තවත් ධර්ම දේශනාවක් තමයි අද දවසේ සිදු කරන්නේ. සමාධි සමාධිය කියන බෝධිඅංගය තමයි අන්‍ය සියලුම චෛතසික ධර්මයන් ඒ අවබෝධයට අවශ්‍ය කරන අනිත් සියලුම චෛතසික ධර්මයන් කැටි කරලා විසිරයා නොදී එක අරමුණක සිට නංවන ස්වභාවය ඒ කෘත්‍ය සිද්ධ කිරීමයි සමාධියෙන් සිද්ධ වෙන්නේ. මේ අතුලන් හරියටම අපි රොටියක් පුච්චන්න පිටි පොළි එකට දාලා තව ඒ අවශ්‍ය කරන ඒවා දාලා ඇනුවට ඒ ටික එකට කැටි වෙන්නේ නැහැ ඒකට ගුලි වෙන්නේ නැහැ වතුරෙන් කරන කෘත්‍ය තමයි අන්න ඒ ටික එකට කැටි කරලා එකට ගුලි කරලා තියෙන එක. අන්න ඒ වගේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන අංග හත එහි මාර්ගංග වූ අංග හතම එකට කරලා ඇති කරන ස්වභාවය තමයි සම්මා සමාධිය කියලා කියන්නේ. ඉතින් ඒක බෝධියට අංගයක් වෙන්නේ සමාධිය නැත්නම් ඒ අවබෝධය සිද්ධ වෙන අනිත් පැත්තකයන් එකතු වෙන්නේ නැහැ. ඒකයි ඒක බෝධියට අංගයක් වෙන්නේ. දැන් මේ පිළිබඳව සාකච්ඡා කරනකොට අද දවසේ අපිට තියෙන්නේ මේ සමාධිය වැඩෙන්න විශේෂයෙන් භාවනා කරන කෙනෙක් පිළිබඳව. සාමාන්‍ය සමාධියේ ඉන්න කෙනෙකුට සමාධිය වැඩෙන්න සාමාන්‍ය මනස දියුණු නොකරගත්ත කෙනෙකුට සමාධියට හේතු වෙන්න සීලය වැඩෙන්න ඕන. අපි ඒවා ගැන බොහෝ වශයෙන් සාකච්ඡා කරා. සීලයෙන් පෝෂණය වෙච්ච සමාධිය ගැන දිගටම දිගටම වාගේ සාකච්ඡා කරා. දැන් අද දවසේ සාකච්ඡා කරන්න තියෙන්නේ භාවනා කරන කෙනෙකුට ඒකාග්‍රතාවය නැත්තම් ඒ ප්‍රබල සමාධියක් ඇති කරගන්න. අපි දන්නවා සමාධිය කියුවහම මොනවද කියලා ප්‍රථම ධ්‍යාන, දෙති ධ්‍යාන, තුති ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන ආකාරයට සම්මා සමාධිය කියලා කියන්නේ ධ්‍යාන හතරටමයි. ඉතින් ඒ ධ්‍යාන හතරෙන් එකකදී තමයි මාර්ගසිතත් පහළ වෙන්නේ. දැන් අපි සාකච්ඡා කරන්නේ සාමාන්‍ය භාවනා කරන පුද්ගලයෙක් තුළ සමාධිය වැඩෙන්න හේතු වෙන කාරණා. ඉතින් මේ කාරණා ගැන සඳහන් කරලා තියෙනවා ඒකා දස ධම්මා සමාධි බොජ්ජංගස්ස උපාදාය සංවත්තති. සමාධි බෝධියංගයේ වැඩෙන්න 11 ධර්මයක් හේතු වෙන බව සඳහන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කාරණා ටික අපිට කොච්චර වැදගත් වෙනවා ඒකින්ද ඒ අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. හැම කෙනෙක්ම ඒ අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. ඉතින් ඒක ඒකින්ද අපි ඒ කාරණා පිළිබඳව සාකච්ඡා කරමු. පළවෙනි කාරණාව විදිහට භාවනා කරන කෙනෙක් වෙනත් නේ ඒකට කියනවා වත්තු විසද කිවියතා කියලා. වත්තිවිසුදු චුරියතා කියලා කියන්නේ මේ තමන්ගේ ශරීරය, තමන්ගේ බාහිර පරිසරය, ඒ සමා භාවනා වඩන පරිසරය ඊටාත්ම පිරිසිදුවට තියාගත යුතු තියෙනවා. දැන් බලන්න සමහර අයගේ පින්නත් මේ කොණ්ඩේ පවා ඇවිස්සලා වගේ තියෙන හැම වෙලේම ඒක පිළිවෙලකට පිරිසිදුවට තියන්නේ නෙවෙයි. ඊටාම ජරා ජීර්ණ වෙලා පිරිසුදු කරගන්න පුළුවන් වුණාට පිරිසුදු කරගන්න හැම එකක්ම ක්‍රමානුකූලව තියාගන්න පිරිසුදුව තියාගන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් සිත බොහෝ විසිරෙනවා. හැම දෙයක්ම තමන්ගේ කවුරු හරි වාසය කරන නිවසකට නැත්නම් තමන්ගේ ඒ කාමරයකට ගිහිල්ලා බලපුවාම චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන එක්කෙනෙක්ද නැති එක්කෙනෙක්ද කියලා පින්නදී හොඳට හොයාගත්ත හැකියි. වෙන එකක්ය ඇඳුමක් පළඳුමක් පවා පාවිච්චි කරන ආකාරය අනුව එයාට එයාගේ හිත විසිරිච්ච හිතක්ද කියලා හොයාගත්ත හැකි. වාසික විසිරිච්ච අය තමයි උන්මත්තක මිනිස්සු. උන්නත් උන්මත්තක මිනිස්සුන්ගේ ඇඳුමත් විසිරිලා. හිතත් විසිරිලා. ළඟ තියෙන බඩු බාහිර ආදියත් විසිරිලා තියෙන්නේ. ඉතින් ඒ තමයි හිතේ ගොඩාක්ම විසිරිලා තියෙන්නේ. ඒ ඒ தත්ත්වයේ යම් ප්‍රමාණයකට හෝ තියෙන හින්දා තමයි හුඟක් අයගේ හුඟක් දේවල් විසිරීලා තියන්නේ හරියට හැදි කරගෙන හරියට කලබල තත්වයකින් තමයි ජීවත් වෙන මොන හරි දෙයක් තිබ්බ තැනක් දන්නේ නැහැ. කවුරු හරි ඒ සමාධිය වඩන පුද්ගලයෝ තමන්ගේ අදුම ධර්මයෙන් තමයි හැමෝට එක්කම මේක කරන්න අමාරුයි අදුම ගන්න තමන් තනියම ජීවත් වෙන කොටසේ හරි තමන්ගේ කාමරේ හරි මේ හැම දෙයකටම තියන්න තැනක් තියාගෙන ඉන්නවා මේ දේ තියෙන්නේ මෙතන. අපි පෑනක් අරගෙන ලිව්වනම් මෙන්න මෙහෙම පුරුදු වෙන්න පුළුවන්. පෑනක් අරගෙන ලිව්වහම මෙන්න මේ පෑන තියෙන්නේ මෙතන තියන්නේ හරි. ඒ මොහොතේ ඒක ඉවරුණ ගමන් අදාළ තැනින් කියන්න පුළුවන් නම් මම දන්නවා නම් මට කරුවලේ හරි ගිහිල්ලා ඕන කරුවලක ගිහිල්ලා ඕනම දෙයක් තමන්ගේ දේවල් හොයාගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. පිරිසිදු බව තියෙන්න ඕනේ. හොඳට නිය කපලා, සොන්ඩේ කපලා පිරිසිදු පිරිසිදු ඇඳුමක් ක්‍රමානුකූල ඇඳුමක් ඇඳුමක් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම බාහිර පරිසරය විශේෂයෙන් බාහිර පරිසරය පිළිවෙලකට තියාගන්න ඕන කියන තමන්ගේ නිවසක උනත් වටේ පිටේ සුද්ධ කරගන්න ලොකු වේදමක් යන්නේ නැහැ. ඒක මහා අලංකාර නිවසක් වෙන්න ඕනේ නැහැ. නමුත් ඒක පිරිසිදු නිවසක් වෙන්න ඕන ක්‍රමානුකූලභාවය තියෙන්න ඕනේ. හැම දෙයක්ම ඊටාම ක්‍රමානුකූල සංවිධානාත්මකව තියෙන සංවිධානාත්මකව තියෙන තැනක් වෙන්න ඕනේ සමාධිය වඩන තැනක් නම් සමාධිය වඩන පුද්ගලයෙක් නම් ඒ හින්දා හැම දෙයකටම තියන්න තැනක් තියෙන්න ඕනේ හැමදේම අපි කෙටියෙන් කියනවා ඔක්කොම නිකන් විසිරෝගෙන වගේ සමහර කට්ටියකට ඒක කරනවා අන්න එහෙම වෙන්න බෑ. ඒකල ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ පිරිසුදු වෙන විශේෂයෙන් ශරීරය පිරිසුදු කරගෙන හිස් පැවුල් බාලා නියපොතු කපලා ඊටාම පිරිසිදුව පිරිසිදු අඳුමක් අඳගෙන ඒ භාවනාව ආරම්භ කිරීමේදී හිත සංසුන් වෙනවා. ඒක තමන්ගේ අවට පරිසරය තමන් මොහොතකට හිතන්න මේ වෙලාවේ මම ඉන්න කාමරේ හැම දෙයක්ම සමානුකූල නම් හිතට විසිරෙන්නේ නැති වෙන්න ඒක හේතු වෙනවා. තමන් කරන කියන හැම දෙයක්ම තමන්ගේ තියෙන කාර්යාලේ වැඩ කරන කෙනෙක් නම් නිවසේ හරි කමන්නේ නැහැ. ලිපිගුණුව වැඩ කරනවා හැම ලිපිගුණුවකම මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න මෙතන තමයි මේක තියෙන්නේ. මෙන්න මෙතන තමයි මේක තියෙන්නේ කියලා. ඒක මම දන්න අපේ නායක ස්වාමීන් වහන්සේ නමක් මට එක දවසක් කතා කරලා ඒ විහාරස්ථානයේ වැඩ සිටීමම මට කිව්වා මෙන්න මේ මෙන්න මේ අහවල් ලිපිය අරගන්න ඒ ඒ ස්වාමීන් වහන්සේට ඒ අවශ්‍ය තැන ඒ ගෝලයට දුරකථන ඇමතුමක් දෙන්න කියලා ඊට පස්සේ උන්වහන්සේ ඒ දුරකථන ඇමතුම සඳහන් කරේ අන්න අහවල් කබඩ් එක ළඟට යන්න ගිහිල්ලා ඒ කබඩ් එක අරින්න ඒකේ දෙවෙනි තත්ත්වයේ තියෙන වම් පැත්තේ ඉඳන් තියෙන පස්වෙනි ෆයිල් එකේ උඩින්ම තියෙන ලිපිය අරගෙන මේ ඊමේල් කරන්න නැත්නම් ෆැක්ස් කරන්න ඒ වගේ කරුවා හරියටම උන්වහන්සේ හරියටම දන්නවා ඒ හැම දෙයක්ම කියන තැන. ඒක තමයි සංවිධානාත්මක සංවිධානාත්මක චරිතයක තියෙන අභිමානය. බෞද්ධ ධර්මයට අනුව හැසිරෙන අය ඒවගේ බොහෝ ක්‍රමානුකූලයි. බොහොම සංවිධානාත්මක විශේෂයෙන් සමාධිය වඩන කෙනෙක් ඒ වගේ සංවිධානාත්මක කෙනෙක් වෙන්න ඕන. නැත්නම් එයාට ඇති වෙන සමාධියක් නැහැ. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතාව කියන්නේ මේක අපි කතා කරා ඔය කලින්. නමුත් අපේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් එක සමානව පැවැත්වෙන ශ්‍රද්ධාව විතරක් වැඩි වුණොත් වෙනත් නේ නොයේකුත් ආකාරයේ පුදු පූජාවන් ආදී කරමින් ඉන්නවා ඒක ප්‍රඥාවත් එක්ක සමාන වෙන්න ඕනේ. වීර්යය වැඩි වුණොත් එහෙම හිතම සංසුන් වෙන ස්වභාවයක් වෙන වීර්යය විතරක් වැඩි වෙනවා. සමාධිය වැඩි වෙන්නේ නැතුව. ඉතින් මේ වගේ ඉන්ද්‍රිය සමානව පවත්වා ගන්න දක්ෂ වෙන්න ඕනේ. වීර්ය අඩු වෙනකොට වීර්ය වැඩි කරගන්න හරියට යම් උපකරණයක් දිහා බලලා ඒ උපකරණය ඒ උපකරණයෙන් අපිට අවශ්‍ය කරන යම් කිසි වැඩක් ගන්න ඕන වෙනකොට අපි මොකද කරන්නේ ඒ උපකරණේ යම් කිසි අපගමනයක් තියෙනවා නම් ඒ වැඩේ හරියට කෙරෙන්නේ නැත්නම් එක පැත්තකින් සකස් කරනවා ඒ පැත්තෙන් සකස් කරනකොට යම් කිසි ආකාරයක වෙනස් වෙනසක් දෙනවා නම් අනිත් පැත්තෙන් සකස් කරන මේ විදිහට දක්ෂයේ උපකරණය සකස් කරගන්න දන්න කෙනෙක් යම් මැෂින් එකක් එයා මොකද කරන්නේ එක එක එක එක විදිහට හැම පැත්තම ආවරණය කරගෙන අවසාන ප්‍රතිඵලය ලැබෙන විදිහට මොකක් හරි මැෂින් එකක් කියන්නේ මේක හරියට ඇඩ්ජස්ට් කරේ නැත්නම් සකස් කරේ නැත්නම් ඒකෙන් අවශ්‍ය කරන ප්‍රතිඵලය නොලැබෙනවා නම් ඉතින් මොකද කරන්න ඕනේ? ඒ ප්‍රතිඵලය ලැබෙන විදිහට නිෂ්පාදනය එළියට එන විදිහට මැෂින් එක සකස් කරන්න ඕනේ. ඉතින් මේ අත දැක ඇති වගේ ලොකු මැෂින් වල වැඩ කරනවා. ඒ පැත්තට දුවලා ඒ පැත්තෙන් ඔන්න දින මොකක් හරි එකක් කරකවනවා, අනිත් පැත්තට දුවලා කරකවනවා. එහෙම කළා ඔන්න ප්‍රොඩක්ෂන් එක බලනවා. ආයතරයක් අර පැත්තට ගිහලා මොකක් හරි නාට්‍ය එකක් කළා දානවා. ආයෙ ඊට පස්සේ බලන එහෙම කර කර හරියටම විශේෂයෙන් අපේ ඊට වැඩි දකට මම මෙහෙම කියනනම් අපේ අම්මලා හොද්දක් හදනවා වගේ කියලා නේද හැම කෙනෙකුටම ඔක්කොම ටික එකට දැම්මට රසට හොද්දක් හදන්න බෑ මේ පදම බල බල පදම බල බල හොද්දක් හදන හොද්දේ රස බල බල රස බල බල ඒ පදම සකස් කරගන්නවා වාගේ අපිත් අපේ මේ ඉන්ද්‍රියන් ටිකෙන් ඉන්ද්‍රියන් ටික සමව පවත්වා ගන්න ඕනේ එහෙම නැත්නම් ඒ සමාධියට බාධා වෙන කාරණා වෙනවා ඒ ඉන්ද්‍රිය සමව පවත්වා ගැනීම වගකීම අපිට තියෙනවා සමාධියක් බලාපොරොත්තු වෙනවා නම් ඊළඟට තුනත් මේ තුන්වෙනි කාරණාව තමයි මේ තරම් ගොඩාක් කට්ටිය අවධානය යොමු නොකරන එකක් කියලා තමයි නිමිත්ත කුසලතා කියලා කියන්නේ හැම භාවනාවකටම නිමිත්තක් තියෙනවා නිමිත්ත කියන්නේ අරමුණක් වෙන මොකක්වත් නෙවෙයි විශේෂයෙන් ඒක කුසල අරමුණක් අපේ සමහර භාවනා කරන ඇත්තෝ නිමිත්තක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ දැන් මෛත්‍රී භාවනාව ගහම මෛත්‍රී භාවනාවේ නිමිත්ත තමයි ලෝකයම අරමුණු කරගත්ත හිතවත් අහිතවත් වෛරී මැදිහත් කියන සීමාවල් කැඩුන කුසල හැඟීම තමයි නිමිත්ත. ඒකට ආනාපාන සති නිමිත්ත කියලා කිව්වහම සබ්බකාය පරිසංවේදී කියන තුන්වෙනි පියවරේදී තමයි ආනාපාන සති නිමිත්ත පහළ වෙන්නේ. එතකොට අසුබ නිමිත්ත කියවම අපි කේසා ලෝමානකා දන්තා තචෝ මං සංහාරු අට්ඨි අට්ඨි මුජ්ජං ආදී වශයෙන් එක එක එක එක පිළිකුල වර්ධනය කරලා අපිට පස්සේ සම එක ඒකාග්‍රතාවය සඳහා ගන්නෙ මේ ශරීරයත් අනුගේ ශරීරයත් දෙකමත් කියන එකට ගති අජත්තංවා බහිද්ධාවා අජත්ත බහිද්ධාවා කියලා කියන දෙකටම මේ ඒ ආධ්‍යාත්මික බාහිර දෙකම එකට ගත්ත පිළිකුල් කියන හැඟීම උපදිනහම අන්න භාවනා නිමිත්තක් උපදිනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ කියන්නේ අරමුණ ඉපදුනා. හරි අරමුණ ඉපදුනා. දැන් මේ අරමුණ වර්ධනය කරන්න. ඉස්සලා අරමුණ උපදවා ගන්න ඕනේ. උපදවාගත් අරමුණ වර්ධනය කර ගන්න ඕනේ. ඉතින් හුඟාකටේ කුසල නිමිත්ත ඉපදුනාට අපේ පින්නත් ඒක වර්ධනය කරගන්න තියා ඒක රැකගන්නවත් පුළුවන්කමක් නැත්තේ නෑ. ඒක රැකගන්න නැවත නැවත නැවත නැවත විශේෂයෙන් සතර ඉරියව්වේදී ජීවිතයේ ගියදී යම් කිසි කෙනෙකුට යම් භාවනාවක් කරද්දී තේරෙනවා නම් යම් භාවනාවක් කෙරෙද්දී තේරෙනවා නම් මට දැන් කුසල නිමිත්තක් පහළ වුණා කියලා ඒ පහළ වෙච්ච කුසල නිමිත්තේ තියෙන වටිනාකම එයත් අංගේ මනසට දැනෙනවා දැන් අසුබ භාවනාවක් කරන කෙනෙකුට යම් වෙලාවක මේ ලෝකේ ඉන්න සියලු දෙනා කිසිම කෙනෙක් අසුබ භාවනාවකදී මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක්ව රාගයෙන් අරමුණු වෙන්නේ නැති අවස්ථාවක් සහිත දෙපැත්තම පිළිකුල් හැබැයි ඒ පිළිකුල හින්දා ඇලීමක් ගැටීමක් ඇති වෙන්නේ නැති. ඒ තමන්ගේ පැත්ත සහ අනුන්ගේ පැත්ත දෙකම පිළිකුල් කියලා දැනනකොට ඇලීම දිනවා. තමන්ගේ අනුන්ගේ ශරීර පිළිකුල් ස්වභාවය තියෙනවා කියලා දැනනකොට ඒ බාහිර ශරීරය ගැන තියෙන ඇලීම දිනවා. තමන්ගේ ශරීරයේ පිළිකුල් ස්වභාවය තියෙනවා කියලා දැනනකොට අනුන්ගේ ශරීරයත් එක්ක තියෙන ගැටීම දිනවා. ඉතින් ඇලීම ගැටීම කියන දෙකම අයින් කරගනිමින් මේ නිමිත්ත පහළ වුණාට පස්සේ ඒක වර්ධනය කරගෙන යන්න ඒක පහළ වෙච්ච නිමිත්ත රැකගන්න කුසලතාවයක් දක්ෂතාවයක් තියෙන්න ඕනේ සමාධිය රැකගැනීම සඳහා. අන්න ඒකට කියනවා නිමිත්ත කුසලතාව කියලා. ඒකට කියනවා නිමිත්ත නිමිත්ත කුසලතාව කියලා. මම හිතන්නේ මේ අත්තන්ට ඒ පිළිබඳව තේරුම් ගන්න පුළුවන් මම මේ කියන විදිහට මේ සමහර අයට මේ පිළිබඳව යම් යම් අදහස් තියෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක හින්දා ඒකින්ද අපි සාකච්ඡා කරගන්න ඕනේ, කල්පනා කරගන්න ඕනේ. අපේ ජීවිතයට මේ දේවල් එකතු කරගන්න ඕන නේද කියලා සාකච්ඡා කරගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතයට මේ දේවල් එකතු පාදා කරගත්තොත් අපිට ඒ එකතු පාදා නොකරගත්තොත් වෙනත් ඒ සමාධිය වර්ධනය වෙන්නේ නැති බව අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. එකතු නොකරගත්තොත් සමාධිය වර්ධනය වෙන්නේ නැහැ. ඒකින්ද හේතු වෙන යමක් තියෙනවා නම් ඒ දේවල් එකතු කරගන්න ඕනේ සමාධිය නෑ නෑ කියලා කෑ ගහලා හරියන්නේ නෑ. ඒ වගේම තමයි ඊළඟට තියෙන්නේ අර ඉන්ද්‍රිය සමත් ප්‍රතිපාදනතා කියන තැනදී සාකච්ඡා කරා වගේම සමයේ චිත්තස්ස පග්ගන් පග්ගන්හතා මේ හිත හැසිරෙනකොට ඒ හැසිරෙන සිත නගා සිටියන්න ඕනේ මේක සිත වීර්යය උපදවලා දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අත හොඳටම දන්නවා විශේෂයෙන් චිත්ත සමාධියක් වර්ධනය කරනකොට භාවනා කරනකොට අපිට හුඟක් වෙලාවට සිද්ධ වෙන දේ තමයි සිත පහසට වැටෙනවා ඒ කියන්නේ සීන මිද්දේට වැටෙනවා කුසීතකමට වැටෙනවා කරගන්න බැරි වෙනවා අර දැන් සාමාන්‍ය ජීවිතෙත් එහෙම නේද බලන්න කල්පනා කරලා සාමාන්‍ය ජීවිතයත් අරගෙන බලන්න ඒ සාමාන්‍ය ජීවිතයේදී මේ බලන්න මෙයන්ට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් වෙනවා සමහර දවස්වලට මල් මලස්සුපුනා වාගේ තමයි ජීවිතය. ඒ ජීවිතය හරියට නිකන් ඒ කියන්නේ උදේ හිත උදේ නැගිට්ටාම හිත සමහර දවස්වලට පුදුම කාර්යක්ෂමතාවක් පුදුම වේගයෙන් වැඩ කරන ගතියක් ඒ වගේම පුදුම හිතට සහනයක් මලක් පුස්නා වගේ තමයි එදා දවසේ දවස හරි අපි කියන ක්‍රියාකාරියක් දවසන හරි හරි ප්‍රසන්නව හරි හරි කාර්යක්ෂමව දුන්නා කියලා. ඒ එහෙම වැඩ කරගත්ත දවසට හිතනවා මේ දැන් නම් හරි මේ විදිහට හැමදාම කරන්න පුළුවන් වෙයි. අප එහෙම නැත්තම් හිතනවා අපරාධ මම මේ විදිහට වැඩ කරේ නැත්තේ කියලා ලාවකට. හැබැයි එහෙම ඉන්න කෙනාටම ඊටඟට මොකද වෙන්නේ? එක එක එක එක කාම අරමුණු ආදී ඇති වෙලා එක එක එක එක දේශේ හින්දා හරි වෙනත් කාරණාවක් හින්දා හරි හුඟක් වෙලාවට හිත හැකිලෙන ගතියකට එනවා. මේ කුසීතකමේ හිත ගහලා යනවා පස්සේ පුළුවන් කාලා පුළුවන් උදේ පුළුවන් හැන්දෑව පුළුවන් එහෙම කීකේ කල්ලදා මුකුත් කරන්නේ නැතුව අලසව ඔහේ ඉන්න ස්වභාවය අත්දැකලා තිබෙනත් ඒතර භාවනා කරන කෙනාට තමයි භාවනාවට කුසීතකමක් ඇති වෙනවා බෑ කියලා හිතෙනවා තේරුමක් නැහැ කියලා පස්ස පුළුවන් කියලා හිතෙනවා ප්‍රමාණවත් කියලා හිතෙනවා ඒ වගේ එක එක එක එක දේවල් හින්දා හිත හිතේ වීරිය අඩුවලා යනවා ආන්ගේ වෙලාවට නැවත වීරිය උපදවා ගන්න අපාය බය මෙනෙහි කරමින් අපි වීරිය ගැන කතා කරා ඔයිට කලින් ඒ වගේ දේවල් පාවිච්චි කරමින් මේ තියෙන අවස්ථාව මට යම් ගමනක් පීනගෙන යන කෙනෙක් ඉන්නවා නම් පින්නත් මේ තැනත්තා ඒ තැනතර වෙන මෙහෙම කල්පනා කරන්න පුළුවන් මේ අපිට පල්ලෙහාට ගහගෙන යන සැඩ පහරක එක්තරා සීමාවකින් එහාට පීනගත්තොත් තාප්පයක් තියෙනවා කියලා තමයි ඒකෙන් පැනගත්තොත් තාප පල්හාට යන්නේ නැහැ. එහෙනම් දැන් මේ තාප්පය ආසන්නයටම එනවා ළඟට එනවා ආය පොඩ්ඩක් උත්සාහය හරියොත් එහෙම එහාට මෙහාට යනවා. ආය පල්හාට යනවා. ඉතින් එන්නේ පල්ලෙහාට යන්න නොදී මේක ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා නම් පල්ලෙහාට යන්න නොදී නමුත් දැන් මහන්සි අන්තිම ටික නමුත් ප්‍රමුඛේනේ තියෙනවා. ඒ වගේ මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිමයක් කොට ප්‍රයෝජන ගැනීම සඳහා කළ යුතු දේ කරලා ඒ කියන්නේ මේ හිතේ වීරිය අඩු වෙනකොට මේකුත් ආදීනවයන් මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ඒ වගේම ආනිසංසයන් මෙනෙහි කරලා මේක වර්ධනය කරගත්තොත් ඇති වෙන ආනිසංස මොනවද කියලා මේ වීරිය පුදන ශාස්ත්‍රයන් වහන්සේ ගැන මෙනෙහි කරලා අපි වීරියදී කතා කරපු දේවල් අරගෙන ඒවා මෙනෙහි කර කර මෙනෙහි කර කර සිත වර්ධනය කරගන්න කටයුතු කරන්න ඕනේ. ඒකට කියනවා සමේ චිත්තස්ස පග්ඝන්න කා කියලා. ඊළඟට සමේ චිත්තස්ස නිගන්හනතා. ඒ වගේම ඒ සමහර වෙලාවට ඒ හිත පහත් කරන්න ඕනේ පල්හාට දාන්න ඕනේ තමයි සමහර වෙලාවට වීරිය වැඩි වෙන ස්වභාවයක් තියෙනවා තින්නත් මේ බලන්න ඒ වීරිය වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා කියන්නේ වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් වැඩියෙන් මෙහෙ කළා ඒ වීරිය අඩු කරන්න නෙවෙයි ඕනේ ඒ වීරිය අඩු කරන එකට වැඩිය මේ වීරියත් එක්ක සමගාමීව වීරිය විතරක් නැගෙන්න දෙන්නේ නැතුව වීරිය කියන চৈতසිකේ ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව අනිත් চৈতසිකයන් වර්ධනය කර ගන්න ඕනේ. නැත්නම් අපි වැඩි අවබෝධ කරගන්න පුළුවන් අපිට ඇති වෙලා තියෙන වීරිය අඩු කරන්න ඕනේ කියලා. අධික වීර්යය තියනවා නම් අධික සමාධියක් තියෙන්න ඕනේ. ඒකට ඒවා එකට යනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් වෙන්නේ සමාධිය නැත්නම් සමාධියේ කෘත්‍ය තමයි එක එක කාරණාවක් තමයි සමාධිය තියෙනවා හිත නොසන්සුන් වෙන්නේ නැහැ. හිතේ නොසන්සුන්භාවය නැති කරන චෛතසික ධර්මයක් තමයි සමාධිය කියලා කියන්නේ. එතකොට අපි මේ මේ මේ හිත යගේ ඉතිලි පිලි නැගෙන වීර්ය යටපත් කරගන්න ඕනේ. ඒ යටපත් කරනවා කියන්නේ වෙනත් අපි ඒක ඒහා සමාන්තරව සමාධිය ආදිය ඇති කරගන්න ඕනේ. ඉතින් මේ වෙලාවට දැන් මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම කලබල වෙන්න පුළුවන්. හරියට නිකන් අපි හිතමුකෝ ගමනක් යන්න ඉන්නවා වැඩිපුර පිරිසක් ඉන්නවා 300ක් 400ක් ඉන්නවා එක බස් එකක් යනවා. ඉතින් මේකට පුරකාලා කට්ටිය නගිනවා ඉස්සරහ දොරෙන් නගින්න උත්සාහ කරනවා මම ගිහිල්ලා. ඒකට මට හිතෙනවා ඒකේ ටිකක් දුර පොරකනකොට මට තේරෙනවා පිටිපස්ස දුරෙන් ගියා නම් ඉක්මනට පුළුවන් කියලා ඒ පැත්තට දුවනවා. ආයේ ඒ පැත්තට දුවනකොට ආයතන නෑ නෑ ඉස්සරහට ගියා නම් හොඳයි කියලා. ඉතින් එහෙම වුණොත් එහෙම දෙපැත්තට දුව දුවේදී හිතන සංසුන් හින්දා වගේ දෙපැත්තට දුව දුව ඉන්න මිසක එකකින්වත් අපුල් වෙන්නේ නෑ. අන්න ඒ වගේ කලබල වැඩි වුණාම අපි දන්නවා ඒකාග්‍රභාවය නැතිනම් මුකුත් කරගන්න බෑ. ඉතින් ජීවේ වැඩි වෙනකොට වෙන්නේ සමාධියත් එක්ක සමාන්තරගතව වර්ධනය නොකරන ඊයේ විතරක් වර්ධනය වුණත් වෙන්නේ එයා හරියම සංසුන් වෙනවා ගොඩාක්ම සංසුන් වෙනවා මම දැන් මොකද කරන්නේ මොකද කරන්නේ මොකද කරන්නේ කියලා මම අදහන් දැන් මම මැරෙන්න තියෙන එකක් තියෙනවා දැන් මොකද කරන්නේ දැන් මොකද කරන්නේ කියලා ගොඩාක් කලබල වෙනවා ඉතින් අන්න ඒක හින්දා එහෙම කලබල වෙන්න දෙන්නේ නැතුව අපි බලන්න ඕනේ හිතේ සමාධිය තියෙනවා නම් ඒ සමාධිය වර්ධනය කරගන්න හේතු වෙනවා ඒක අර වීර්යයෙන්ද නොසන්සුන් වෙන්න අපියන්න. ඒ වීර්ය අඩු කරගන්න ඕන සමාධිය වර්ධනය කරගන්න ඕන සමතුලිත කරගන්න ඕන. ඊළඟට තුනත්නි මේ හිත සමාධිගත කරගන්න අවශ්‍ය කරන අනිත් කාරණාව තමයි සමයේ සම්ප්‍රහංසනතා. ඒ ඒ මේ හිත සතුටු කළ යුතු වෙලාවට සතුටු කරන්න ඕනේ නැත්නම් ඒ සතුටත් එක්ක තුනත්නි ප්‍රමෝදය උපදිනවා. දැන් අපි එක දිගට භාවනා කරන ඇත්තන්ට මෙන්න මෙහෙම උපදෙස් දෙනවා මෙන්න මෙහෙම කරන්න කියලා කොහොමද සමහර අයට ඒ සමාධිය අඩු වෙනවා කියන්නේ සමාධිය අඩු වෙලා හරි තිබ්බ හොඳට භාවනා කර කර හොඳ සමාධියක් තිබ්බායට පහවෙන උදේ වෙනකොට මේ සමාධිය ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්න ඒ වෙලාවට අපි කියනවා පැත්තකට ගිහිල්ලා හොඳට තමන් කරපු විශාල කැපකිරීම කරපු ඒක අවස්ථා බොහෝ පින්කම් කරන්ද නැත්නම් හරියට යථා ලාභෝ වාසය කරන්ද යථා බල ඒ කියන්නේ නියම තමන්ට ලැබෙන දේෙන් ලැබෙන දේෙන් තෘප්තිමත් වෙලා වාසය කරා තමන්ට හැසිපමණින් යම් යම් ප්‍රත්‍ය අරගෙන වාසය කරා ඒ වගේ විතරක් නෙවෙයි තමන්ට නොගැලපෙන තම තමන්ටත් ගැළපෙන තමන්ටත් වැඩිය ගැළපෙන කෙනෙකුට තමන්ටත් වැඩිය ගැළපෙන අය ඉන්න සමහර රැකියාව වෙන්න පුළුවන් නැත්නම් නවාතැන ඉන්න නවාතැන වෙන්න පුළුවන් මොන හරි දේශබිදේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සු හරියට සුදුසුකමක් නැතුව වුණත් සුදුස්සාට පැන නොදී කටයුතු කරද්දී මම මේ විදිහට කටයුතු කරා කියලා අර සීලවන්තව ගුණවන්තව කටයුතු කරපු මිනිසුන්ට පින්නත් නෑ අන්න ඒ සීලවන්තව ගුණවන්තව කටයුතු කිරීම හරිම අමාරුයි සීලවන්තකමටත් වැඩිය අමාරුයි ගුණවන්තව කටයුතු කිරීම. සීලවන්තකමටත් වැඩිය අමාරුයි ගුණවන්තව කටයුතු කිරීම. ඒක තාම පැහැදිලි දෙයක් ධර්මයේ තුල. එතකොට ගුණවන්තව කටයුතු කරන්න පිළවන්තව කටයුතු කරන්න යම් කිසි ආකාරයක කැපකිරීමක් ත්‍යාගශීලී බව. මේව සීලවන්ත ගුණවන්ත වෙන්න ත්‍යාගශීලී වෙන්න ඕන අපි. ඒ කියන්නේ මගේ බොහෝ දේවල් මට බැහැර කරන්න වෙනවා. අන් අයට වගේ අන් අයට තියෙන මට නැති නැත්නම් මට තියෙන සමහර දේවල් ලෞකික දේවල් බැහැර කරගත යුතු තියෙනවා පින්වත් මේ අන්න ඒ බැහැර කර ගනිමින් කටයුතු කරන්න බොහෝ කැපකිරීම කරන්න ඕනේ. ආන්ගේ කැපකිරීම පොඩ්ඩක් මතක් කරගන්න ඕන කරපු ඔක්කොම කැපකිරීම මතක් කරගන්නකොට හිත එක පාටම ආය සන්තෝෂයෙන් පිරෙනවා ප්‍රීතියෙන් පිරෙනවා අන්න ඒ ස්වභාවයට කියනවා සමයේ සම්පහන්සන තාක් සතුටු කළ සතුටු කළ යුතු වෙලාවට සතුටු කරන්න ඕනේ. ඉතින් අන්න ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල හදාගන්න ඕනේ. ඒ කරපින් ඒ ඊළඟට තමයි මේ තමන් අපි කියන්නේ ධර්මය අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙන අය තමන්ගේ ඒ කියන්නේ ගුණවන්තව සීලවන්තව විතරක් නෙවෙයි ගුණවන්තව ජීවත් වෙන්න ඕනේ. තමන් බොහෝම ගුණ සම්පන්නව කටයුතු කරාද කටයුතු කරපු ආරයක් ආරයක් ගානේ තමන්ට සිත් ඒකාග්‍රතාවය වැඩෙන්න ලොකු හේතුවක් වෙනවා. ඊළඟට සමයේ අජ්ජූපෙක්කනතා හිත ඔය වගේ කටයුතු කරද්දී සිත යම් කිසි නැදිහත් මට්ටමකට එනවා කියනත් නේ ආනි නැදිහත් මට්ටම රැකගෙන කටයුතු කරන්න පුළුවන් කර තියෙන්න ඕනේ. මේ මැදිහත්ව තබා ගන්න සිත මැදිහත් වුණාම මැදිහත්ව තබා ගන්න දක්ෂ වෙන්න ඕනේ. නැත්තම් වෙන්නේ එක එක එක එක දේවල් මේ ලෝකයේ තියෙන දේවල් වල පිළිගන්නේ අපි හරියට අල්ලනවා හරියට ගැටෙනවා. ඇලෙන කොටක් දරා ගන්න අමාරුයි ගැටෙන කොටක් දරා ගන්න අමාරුයි. මේක අල්ලලා දෙපැත්තට අල්ලලා පොළේ ගහනවා වගේ තමයි සාමාන්‍ය ජීවිතයේ ඉන්න මනුස්සයර අල්ල දෙපැත්තට පොළේ ගහනවා වගේ ඇලෙන කොටත් ගැටෙන කොටත් බොහෝම අපහසුයි. ඉතින් ඒ දෙපැත්තටම යන්නේ නැති වෙන්න මැදිහත් වෙච්ච හිත ඒ මැදිහත්වම තබා ගැනීම සඳහා දක්ෂ වෙන්න ඕනේ. වෙනත් දෙකින් බාධාවක් වෙන්නේ නැති වෙන දක්ෂ වෙන්න ඕන. අන්න ඒ එහෙම දක්ෂ වෙන කෙනා තමයි සමාධියට හේතු වෙන කාරණා සිද්ධ කරපු කෙනා කියලා කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් ඔය වගේ බොහෝ උපක්‍රම යොදන්න ඕනේ යොදපුවාම අපිට මොන දෙයකටත් වැඩිය තමන්ගේ පැත්තෙන් අවශ්‍ය කරන ධර්ම දැනුමත් ඒ වගේම මේ කියන කැපකිරීමක් තියෙන්න ඕනේ මේ මොන දේ කරන්නත්. ඒ කැපකිරීම සහ ඒ අවශ්‍ය කරන කැමැත්ත ඇති අය විශේෂයෙන් මේක කළොත් මේක වෙනවා මේක නිකරුවොත් මේක වෙන්නේ නැහැ කියලා කැමැත්ත තියෙන ඇත්තන්ට තමයි පින්නත් මේ ක්‍රමවේදයන්ගේ තියෙන වටිනාකම තේරෙන්නේ මොකද කැමැත් දින ඇත්තෝ හැම වෙලේම මොකද කරන්නේ? මම දැන් කොහොමද කරන්නේ? කොහොමද කරන්නේ? කොහොමද කරන්නේ කියලා හොයනවා. ඊළඟට තරහා වුණත් කරන්න දෙයක් නැති කාරණාවක් ඊළඟ කාරණාව ඒක තමයි අසමාහිත පුද්ගල පරිවර්ජනතාව කියලා කියන්නේ. ඉන්නත් මේ අකුසලය කියන එක බෝරෙන ස්වභාවයේ තියෙන එකක්. ඒක බෝරෙන දෙයක් වගේ. අකුසල් හරියට ඉක්මනින් බෝ වෙනවා. ඉතින් මුළු බුද්ධ ශාසනයම රඳාපැවතිලා තියෙන්නේ කල්යාණ මිත්‍රයන්ගේ මත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරත් ඒකයි. මේ කාරණා දෙකම අපි එකට ගමු අසමාහිත පුද්ගල පරිවර්ජනතා වගේම සමාහිත පුද්ගල සේවනතා. අසමාහිත පුද්ගල පරිවර්ජනතා වගේම සමාහිත පුද්ගල සේවනතා. බලන්න මේ ලෝකේ මම මේ අත්ංගෙන් මෙහෙම අහන්නම් ඊයේ හෝ පෙරේද හෝ කොයි වෙලාවක හෝ ඊයේ පෙරේදා දවසක මගේ ළඟ ඉන්න කෙනෙක් මගෙන් කොහොමද මේ දවස්වල සමාධිය කියලා අහුවල් දන්නේ. මේ දවස්වල සමාධිය කොහොමද කියලා අහුවල් දන්නේ. අන්න එහෙම අහන වාර ගන්න කොච්චරද? පුළුවන් තරම් වෙන වෙන වෙන වෙන දේවල් ගැන කතා කර කර ඉන්න අපි සමාධිය වර්ධන කර ගැනීමේ වටිනාකම ඒකාග්‍රතාවයෙන් චිත්ත ඒකාග්‍රතාවයෙන් ඇති වෙන මහා සෝදායක ස්වභාවය අපි දීවසක ධ්‍යාන හතර පිළිබඳව සාකච්ඡා කරනවා දැනට අපි මතක තියාගන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච නීවරණය යටපත් කරගන්න මේ සමාධිගත වෙන පුද්ගලයා දිව්‍ය ලෝක සැපයට වැඩිය සැපයක් විඳිනවා විශාල ප්‍රීතියක් විඳින බව. ඒ ප්‍රීතිය පින්නත් මේ ලෝකයේ තියෙන මේ මම හිත කලින් මතක් කරා මේ රාගාදී කෙලෙස් ධර්ම හමුවේ ඒ ප්‍රීතිය කියලා කියන්නේ තාමත්ම ප්‍රාථමික මට්ටමක ප්‍රීතියක්. ඒ ප්‍රීතිය කියන්නේ රාගාදී කෙලෙස් ධර්ම හමුවේ ඊටම ඉහළ මට්ටමක තියෙන ප්‍රීතියක්. ඊටාම ඉහළට මේ මේ රාගාදී කෙලෙස් තමයි මේ ප්‍රීති ධම්මේ ඊටාම ප්‍රාථමික මට්ටමක තමයි තියෙන්නේ. ඒක රාගාදී කෙලෙස් ධර්ම ප්‍රාථමික මට්ටමකයි මේ ප්‍රීති ධර්ම මට්ටමක නෙවෙයි. එතකොට අපි මේ උපදනා වූ ප්‍රීතිය ගැන දන්න කෙනෙක්. පින්නත් මේ කොච්චරනම් වටින දෙයක්ද කියලා බලන්න සමාධියක් ඇති වෙලා උපදිනා වූ ප්‍රීතිය උපදින්නේ සිටේ. මේ ලෝකේ ඉන්න අයට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හින්දා ඇතිවන්නා වූ යම් සැප වේදනාවක් යම් සෝමනස්සයක් ඇතිවෙනවා නම් ඒක ඇති වෙන්නේ හිතේ. ඉතින් අර රූප ශබ්ද මම හැමදාම මතක් කරනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් හින්දා යම් ආකාරයක සතුටක් ලැබෙනවා නම් ඒක හරි කාර්කසයි ඒක හරි සලුයි ඒක හරීම කටුකයි. ඇයි එහෙම කියන්නේ? ඒ ප්‍රීතිය හින්දා උපදින්නේ ඒ මොහොතේම නිකන් විශාල දුක්ඛිත ස්වභාවයක්. ඒ ප්‍රීතියෙන් උපදින දුක්ඛිත ස්වභාවයක් ඒ මොහොතේට යම් කිසි ප්‍රීතියක් ඇති වෙනවා තමයි. ඒකත් එක්ක අර තෝලාපන් රබර් බෝල් වගේ විශාල දුක් සහගත තත්ත්වයන් ඇති වෙන්න හේතුවක් වෙනවා ඒ ලබන්නා වූ ප්‍රීතිය. නමුත් මේ යම් කිසි කෙනෙක් මේ ප්‍රථම ධානාදීයෙන් ලබන්නා වූ ප්‍රීතිය අත්විඳා නම් ආන්ගේ තනත්තාට ඇති වෙන සිතුවිල්ල මොකක්ද? මේ විදර්ශනාවෙන් හෝ නැත්නම් සමතයෙන් හෝ මෙවැනි තත්යකට ටික ටිකපත් වෙනකොට ඇති වෙන සිතුවිල්ල ගැන මම නෙවෙයි පින්වත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අපූර්ව උදාහරණයක් තියෙනවා. අපි මේවට කලින් සාකච්ඡා කරලා තියෙනවා කමක් නැහැ. අපේ උදාහරණයක් තියෙනවා. ඒ අපේ උදාහරණය තමයි කුෂ්ඨ රෝගියෙකුට කුෂ්ඨ හැදිලා තියෙනවා. කුෂ්ඨ හැදිලා තියෙන රෝගියා පිළිගොඩක් ළඟට ගියාම මොකද තත්ත්වය? කුෂ්ඨය හැදිලා තියෙන රෝගියා පිළිගොඩක් ළඟට ගියාම මොකද තත්ත්වය? එයාට ඒක සැපද දුකද? එයාට ඒක සැපයි. ඒ මොකද ගිරිගොඩ දැනෙනකොට රත් වෙනකොට එයාට ඒකේ සැපයක් තියෙනවා. ඉතින් කුෂ්ඨ රෝගියා ඒක හින්දා ගිනි ගොඩක් ළඟට වෙලා ඉන්නවා. කාලකදී මේ වගේ කුෂ්ඨයක් තිබ්බ කෙනෙකුට කුෂ්ඨය හොඳටම අඩු වෙනවා කියන්නේ. අඩු වෙලා වාසය කරනකොට එයා පාරකට යනවා. යනකොට ගිනි ගොඩක් දැකලා ඒ ගිනි ගොඩ ළඟ වෙනත් කුෂ්ඨ රෝගියෙක් කුෂ්ඨය හින්දා ගිනි ගොඩෙන් සැප විඳින්න ඉන්නවා. ඒ කියන්නේ එයා ලං වෙලා රත් වෙලා ලං වෙලා මෙහෙම ගිනි ගොඩට ලං වෙලා ඒකෙන් ඒ ගිනි ගොඩට සැපයි. අන්න ඒ වගේ සිද්ධියක් සිද්ධ වෙනකොට මේ පරණ කුෂ්ඨ රෝගය ගැන හොඳ වෙච්ච කෙනාට නිකමටවත් හිතෙනවද? නිකමටවත් හිතෙනවද? මේ මට ආය කුෂ්ඨ රෝගය හැදුනොත් නෑ මොකද අරයට ගින්දර සපයි. මට හොඳ වෙච්ච කෙනාට ගින්දර දුකයි. ඒකන හොඳ වෙච්ච කෙනාට නිකන් හරි සංකල්පනාවක් එනවද? මේ මට ආය කරයක් කුෂ්ඨ රෝගය හැදුනා හොඳයි අපිට ගින්දර සපයි කියලා. ගින්දර සපයි කියලා සංකල්පයක් එන්නේ නෑ. එන්නේ එහෙම එන්නේ නැත්තේ ඒ ගින්දරෙහි තියෙන ආදීනව හොඳට දන්න හින්දා. ඒකේ තියෙන ආදීනව කුෂ්ඨෙහි තියෙන ආදීනව හොඳට දන්න හින්දා. ඒතර කුෂ්ඨ රෝගය වැළඳුනහම ඒකේ තියෙන ආදීනව දන්න තැනත්තා අන්න ඒ ආදීනව දන්නවා නම් යම් කිසි කෙනෙකුට පින්වත්නි හොඳටම පැහැදිලි කරලා දෙනවද නැද්ද මේ සමාධියේ තියෙන ආනිසංසයන් මොනවද කියලා. අර කුෂ්ඨ රෝගියා කුෂ්ඨය ගැන හැදෙන්න ඉන්න කෙනෙකුට මේ කුෂ්ඨය නම් හදාගන්න එපා මට හැදුනා මට දැන් හොඳ වෙලා තමයි තියෙන්නේ. මේක කොච්චර ආදීනවයි සහජද කියලා කියලා දෙනවා වාගේ සමාධියෙන් හිත වැඩුම කෙනා සමාධිය වර්ධනය කරගත්ත අය අන් අයට ඒක හැම වෙලෙම කියලා දෙන ස්වභාවයක් තියෙන ඒ වගේ අය හැම වෙලෙම කියලා දෙනකන් හැම වෙලෙම මේක වටිනාකම පහ දෙනවා පිටවත් නේ මොන දෙයකට ගියත් අයියෝ ඕවා කරන්න එපා සමාධිය නැති වෙනවා නම් මේවා කරන්න එපා. මේවා කරන්න එපා. මේවා මේවා තමයි කරන්න ඕනේ කියලා අපි දැන් කතා කරපු කාරණාවන් පිළිබඳව නිබඳව අපිව දිරි ගන්නනවා කවුද මේ සමාහිත පුද්ගලයා. ඒ ඒකින්ද අපේ හිත ටික ටික ටික ටික ඒ සමාධිගත පුද්ගලයන්ව ආශ්‍රය කරද්දී යම් කිසි ගැටලුවකදී යාලා ඒ ගැටලුවට මුහුණ දෙන ආකාරය පිළිබඳව ඉතාම සාන්තව ඉතාම හොඳින් ඇයි සමාධිය හින්දා හදිසි කෝපයක් නැති වෙන්නේ. හදිසි රාගයක් නැති වෙන්නේ. ඒක හිත නොසන්සුන් වෙන්නේ නැහැ. ඒ හිත නොසන්සුන් වෙනකොට විතරක් නෙවෙයි මෝහයටපත් වෙන්නේ. මෝහය, අහිරික, අනෝතත්ත්ව, උද්දච්චය කියන හතර අකුසලයන් එක්ක හැදෙන ඒවා. ඉතින් ඒක හින්දා අර සමාධිය වැඩෙන කෙනාට තියෙන ඒකාග්‍රතාවයේ හින්දා මේ නොසන්සුන්කම් වලට යන්නේ නැහැ. අකුසලයන් නැගෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා ඒ තනත්තාට ඉක්මනින් ප්‍රශ්නවලට හොඳ සාර්ථක දැක්මක් ඇතුව උත්තර සපයා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ පෞෂයම ඇති පින්නත් මේ කෙනෙකුට ජීවිතය નિවැරදි තැනට අරගෙන යන්න අනිත්‍යදී අපි ලොකු පෞෂයක් ඇති මේ සමාහිත පුද්ගලයන් සේවනය කරන්න ඕනේ නිබඳව නිරතුරුව. එතකොට අපි දන්නේම නැතුව ටික ටික ටිකට මොකද අර කතා කරන්නේ මොහොමද හරියන්නේ නැහැ මොහොමද හරියන්නේ නැහැ මොහොමද හරියන්නේ නැහැ කොච්චරවත් තරහ යනවද කොච්චරට මේ වගේ අනිත් අයගේ දේවල් කොච්චර කැරෙනවද වෙනවද ඉතින් මේවා තේරුමක් නැහැ මේවා කවදාකවත් සකස් කරන්න පුළුවන් දේවල් නෙවෙයි මේවා කවදාකවත් තමන්ගේ වශයෙන් ගන්න පුළුවන් දේවල් නෙවෙයි මේ වගේ හිතායින් කර ගැනීම සඳහා මේවා තේරුම් ගැනීම සඳහා සමාධිය වඩන්න කියලා ඉවරක් නැතුව අර සමාහිත පුද්ගලයන් හැම වෙලෙම ඉන් ලැබපු රසය තියෙන හින්දා ඒ රසය ගැනමයි කතා කරන්නේ. ඒ රසය ගැනමයි කතා කරන්නේ. ඉතින් ඒ වගේ පුද්ගලයෝ ආශ්‍රය කිරීමෙන් හිත සමාහිත කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පින්නත් අනිත් පැත්තත් අසමාහිත පුද්ගල පරිවර්ධනතා කියතන අපි සමහර ඇත්තොත් එක්ක කටයුතු කරද්දී උදේ ඉඳන් හැවඳෑ වෙනකන් හරීම කලබලයි, හරීම එපා වෙනවා. එක ප්‍රශ්නයක් පිට ප්‍රශ්නයක් ප්‍රශ්නයක් පිට ප්‍රශ්නයක් ඉවරක් නැතුව. දැන් අර සමාහිත පුද්ගලයරම නෑ Tamanට ඇති වෙන ප්‍රශ්නේ කෙටි කාලයෙන් ඉවර කරලා දාලා ඉක්මනට ඉවර කරනවා. මේක එහෙම නැති අය මොකද කරන්නේ? වට මේ සාකච්ඡාව දාලා ප්‍රශ්නයක් ආවම බොරුවට ඒක ගැන ඒකේ බොහෝම විග්‍රහ කරපු බොහෝ දේවල් සාකච්ඡා කර කර සාකච්ඡා කර කර සාකච්ඡා කර කර ඉන්නවා. ඒ වගේ එක ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඉතින් හිතලා බලන්න නිවෙස් වල සත්‍ය මොකක්ද? නිවෙස් කොහොමද? නිවෙස් වල අපි එහෙම ඔහේ කතා කර කර ඉන්නවද කියලා. අම්මෙක්ම තමන්ගේ දරුවෝ ටික එකතු කරගෙන ඒක තැනකට වෙලා විවේක සුවයෙන් කතා කරගෙන දීම නෙවෙයි මේ කියන්නේ පාලනය නොකර පාලනය කරගන්න බැරි තත්ත්වයට මේ දේශපාලන දේවල් හින්දා මොනවායි දේවල් හින්දා ඇතිවන්නා වූ බොහෝම සමාධියට හානි කර ධර්මතාවය තියෙනවා. ඉතින් අද කාලේ ගත්තොත් එහෙම තනියම ආශ්‍රය කරන්න පුළුවන්. තනියම අනිත් අයව ආශ්‍රය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕපදීප කියන්න ඕපදීප අහන්න තනියම පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒ මොකද ඉස්සර වගේ නෙවෙයි. ඉස්සර ඕවා අහගත්තේ කට කතා වලින් තමයි අහවල් දේ වුණා වුණා කියලා. දැන් ඉතින් රූප වාහිනිය ආදී දිහා බලාගෙන අනුන්ගේ විස්තර දිහා බලාගෙන පැය ගණන් ගත කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඉතින් තමන්ගේ සමාධියට ලොකු බාධාවල් ඇති වෙනවා. ඒකින්ද අසමාහිත පුද්ගල පරිවර්ජනතාව තමයි රූප වාහිනිය කියන්නේ අසමාහිත පුද්ගලයෙකු. හඳ ඒකෙන් ඒකෙන් අසමුදෙට වෙනවා. රූප වාහිනිය කියන්නේ අසමාහිත පුද්ගලයෙක් මොකද මොයෙකුත් ඕනේ නැති කටු තමයි ඔලුවට ගෙනත් දාන්නේ හැම වෙලෙම. රහගත් ඒවා, දැනගත් ඒවා, මරාගත් ඒවා ඒවා තේරුම් ගන්න ඕන තමයි. නමුත් ඒවා හින්දා ලොකු නොසන්සුන් ස්වභාවයක් අපේ సంతානවල ඇති වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි වෙනවා. අසමාහිත සමාහිත පුද්ගල පරිවර්ජ අසමාහිත පුද්ගල පරිවර්ජනතා සමාහිත පුද්ගල සේවනතා ඊළඟ කාරණාව තමයි ධ්‍යාන විමෝක පත්‍රෙක්කනතා ඕනම දෙයක් කරද්දී ජීවිතේ පින්නත්නේ ඕනම දෙයක් කරද්දී ඒකේ එක්තරා මට්ටමක ඒකේ ඉහළ මට්ටම ගැන බලාපොරොත්තු තියාගන්න ඕනේ යම් කිසි ඒ කියන්නේ ඒක ඒක තණ්හා දෘෂ්ටි මාන්න තියෙන බලාපොරොත්තුවක් නොවිය යුතුයි දැන් එතන පාටල ගන්නවා බලාපොරොත්තු කියන ඒවා ඇති කරගත්තාම ඇති වෙන්නේ තණ්හාව හින්දායි කියලා තමයි ඔක්කොගේම අදහස තියෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුක් තිබුණා. මගේ සුවනක් විස වියත්ත විනීත විචාරද බහුසුත ධර්ම දර ධර්මයන්හි පිහිටි අනුධර්මයන්හි පිහිටි තරමත ධර්මයෙන් ඛණ්ඩණය කරන ගුරුවරයාගෙන් අසාගත් දේ කියන දේශනා කරන විභජනය කරන ප්‍රාතිහාරයක් කොට ධර්ම දේශනා කරන පිරිසක් දිවි වෙන තුරු මම නම් පිළිවෙම් පාන්නේ නැහැ කියලා මාරයාට සඳහන් කරේ තණ්හා සහිත බලාපොරොත්තුකින් තණ්හා සහිත බලාපොරොත්තුකින් නෙවෙයි. ඉතින් එතන තියෙන සරසුමක්. මොකද ඒ සැලසුම් කාටක් තියෙන්න ඕනේ. ඉතින් ජීවිතේ નિවරදිව සැලසුම් කරගන්න ඕනේ. ඒ සැලසුම් කරගන්නකොට තමන්ගේ පැත්තෙන් ඒ කලයුතු දේ පිළිබඳව නිවැරදි අවබෝධයක් තියෙන්න ඕනේ මගේ හිත මම මෙන්න මේ සතරපත් කරනතර ආන්‍යය සඳහා ධ්‍යාන විමෝක්ෂ පච්චවෙක්කන්දක මෙන්න මේ தත්වටපත් වුණොත් මට දැනෙන සුවදායක தත්ව කොච්චරද හැම වෙලේම පිළිස්සන්න ඕනේ මේ ධ්‍යාන හෝ නැත්නම් විමෝක්ෂය හෝ නැත්නම් මාර්ගඵල ගැන අපි මේ தත්වටපත් වුණොත් කොයි තරම්නම් මේ පැත්තටපත් වුණොත් තියෙන தත්ත්වය පිළිබඳ ඉදිරියේදී අපිට විරාග සංඥා නිරෝධ සංඥා ගැන කතා කරද්දී මේ පිළිබඳව මම පැහැදිලි කරලා දෙන්නම් ගොඩක් ඒ වාගේ තියෙන වටිනාකම් පිරික්සලා බලනවා වගේම ධ්‍යාන විමුක්ත පච්චවේක්ෂණතා කියන තැනදී අපිට ඒකෙන් අදහස් වෙන ලොකු අරමුණක් තියෙන ඊට වැඩිය මගේ தত্ত্বය මොකක්ද? මගේ தত্ত্বය මොකක්ද කියලා විමසලා බලන්න ඕනේ. මම ඇත්තටම මගේ සමාධිය කොහොමද කියලා හොයලා බලන්න ඕනේ හැමෝම. ඒ කල්පනා කරන්න මට චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවද? චිත්ත ඒකාග්‍රතාවයක් මට නම් ඇති කරගන්න හත්තු බෑ කියලා හුඟා කට්ටිය කියන ඒක අපිට හරියන දේවල් නෙවෙයි කියලා. මම පින්නත් මේ මිනිස්සෙකුට ලබා ගත හැකි ඉලක්කයක් නැති නම් ඒ ධර්මයෙන් ඇති පළක් වෙන්නේ නැහැ. මනුස්සයෙකුට ලබාගත හැකි ඉලක්කයක් සහිත ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. මනුස්සයෙකුට ළඟාවිය හැකි ඉලක්කයක් සහිත ධර්මයයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. ඉතින් මනුස්සයෙකුට ළඟාවිය හැකි. එහෙනම් අපි කල්පනා කරන මනුස්සය. එහෙනම් අපිට මේ ධර්මයේ තුල කළ යුතු දේ කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. බය නැතුව පෙළ ගැහිලා කටයුතු කරන්නටයි අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් ඒ සඳහා ඒ ඒක වෙන්න නම් මම මම මට මම දැන් කොයි වගේ සමාධියකද ඉන්නේ කියලා හැම වෙලේම පිරික්සන්න ඕනේ. දැන් ඒක වර්ධනය වුණාද? සමහර අය ඉන්නවා පොඩි දෙයක් Tamanට ලැබුණා නම් ජීවිතේට එක සැරයක් හරි ආය නෙවෙයි ඒක තමයි ඒක අරගෙන එතනින් තෘප්තිමත් වෙනවා. ලැබුණා කියලා මම කියන්නේ සිහියක් ඉපදුනා නම් සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා සිහිය උපදින ලාව තියෙනවා ආයෙව නැති වෙන ලාව තියෙනවා ඉතින් ඒ උදර්ශනා සිහියවල උපදින වෙලාවල් තියෙනවා ආය ආය ආය සරයක් ඒව නැතිලා නැතිලා නැතිලා යනවා ඉතින් එන්න ඒක දැනගෙන මගේ தত্ত্বය මෙන්න මේකයි මම මෙන්න මේ தত্ত্বයට මගේ හිත වර්ධනය කරගන්න ඕනේ කියලා පිරික්සමින් බල බල පිරික්සමින් බල බල පිරික්සමින් බල බල නැවත නැවත සකස් කර ගැනීම පච්චවේක්කම සාවයි පච්චවේක්ෂාවයි ඒක ජීවිතේ ඕනම දෙයකට උන ව්‍යාපාරයක් කරන කෙනෙකුට ඕනේ අධ්‍යාපනයක් කරන කෙනෙකුට ඕනේ ඕනෑම කෙනෙකුට තමන්ගේ ජීවිතය පිළිබඳ පැත්තට බෞද්ධත්වය පච්චවේක්ෂා කරන්න ඕන සම්මම අන් අය ලෞකික ජීවිතය ගැන හිතලා පච්චවේක්ෂා කරන් කරන්නේ බෞද්ධත්වයේ පච්චවේක්ෂාව ලෝකෝත්තර ජීවිතය ගැන හිතන අපි උගා ආ දේවල් කරන්නේ ලෞකික මේ විමෝක්ෂය ගැන ප්‍රත්‍යක්ෂ කරන්නේ. අදමතරම් මෙන්න මේකත් බලන්න මෙන්න මේ බලන් තුනක් නේ. ඊපරිම දවසක මම කීප වතාවක් ගවේෂණය කළා. දැන් මේ නිකන් මගේ ධර්ම දේශනාවල නෙවෙයි දානමාන ආදී ඒ දේවල් වලදී නිවෙස්වල ධර්ම දේශනා පැවැත්වෙන විශේෂයෙන් දානවලදී අපි අතර හුඟක් අය තමන් අරමුණු කරන ටික ලියලා ගෙනත් දෙනවා. ඒ අරමුණු කරන හුඟක් දේවල් වල මම දැක්කා ලියලා තියෙන්නේ ලෞකිකත්වයමයි. මොකද්ද ලෞකිකත්වය කියලා කියන්නේ? හුඟාක මේ දාණය මිය පරලෝකී අම්මට පුණ්‍යනමෝදනා කරන්න. සාතර පුණ්‍යනමෝදනා මේක තුන් මාස දානේ, හත් දවස් දානේ. ඒ විතරක් නෙවෙයි, එහෙම පුණ්‍යනමෝදනා විතරක් නෙවෙයි පින්නත් මේ සුජීවත වාසය කරන හැම දිනාටම යහපතක් වීම සඳහා. ඉතින් මේවා විතරයි අන්තිමට බලනකොට. මේවා විතරක් නම් තියෙන්නේ ඒ අපි මේ කරන හැම දෙයක්ම ලෞකිකයි. ලෞකික අරමුණ. පන්සිල් සමාදන් වෙනකොට නොයෙකුත් බෞද්ධ පිය දන් දෙනකොට ඒ හැම වෙලාවකම ලෝකෝත්තර අරමුණක් අපිට තියෙන්න ඕනේ කියනවා. බලන්න Tamante ලෝකෝත්තර අරමුණ තියනවාද කියලා ලෝකෝත්තර අරමුණ තියෙන්න ඕනේ කියන්නේ අපේ පැත්තෙන් අපේ අත්ලාන්ත මම මෙන්න මේ වගේ ඉලක්කයකට යනවා. මම මෙන්න මේ වගේ ඉලක්කයකට යනවා කියලා අරමුණක් තියෙන්න ඕනේ. එතකොට ඒ අරමුණත් එක්ක හැම වෙලේම බලන්න මම ඒ අරමුණ කොච්චර ළඟා වෙලාද දැන් කොච්චර ළඟා වෙලාද කියලා හැම වෙලේම බලන්න. අන්න ඒකට කියනවා ප්‍රත්‍යවේක්ෂාව කියලා. ඒකෙන්ද යම් කිසි කෙනෙක් යම් ඉස්සරහට යන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඒ ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ කරන්න ඕනේ පිළිබඳව තමන් දිහාවට හැරිලා මම මේ නැතර හුඟක් අයින පොඩි දෙයකින් යම් එක පොඩි දෙයක් ළඟා කරගත්තාම මේ මම ලොකු දෙයක් කරගත්ත අනිත් අය වගේ මට හොඳ සමාජයක් කරලා තියෙනවා හරි කියලා හිතනවා. හිතලා තමන්ගේ ජීවිතය සකස් කරගන්න වැඩ පිළිවෙලට යන්නේ නැහැ. මේ ප්‍රත්‍යක්ෂාවචනක හරිය වටිනවා. මෙතන තියෙන ධ්‍යාන විමෝක්ෂ පච්චවේක්කනතා. ඊළඟ අන්තිම කාරණාව තමයි තදිමුක්තා කියලා කියන්නේ. තදිමුක්තා කියලා කියන්නේ අපි අර සාමාන්‍ය කරන මොහොත පීඩාවක් අහම දැඩි අදිස්ථානයක් ගන්න එහෙම අදිස්ථානයකට මම දැන් පාසල් යන කාලේ නම් මම දැන් ඉතින් මම අද ගිහිලා උන්ට පාඩම් කරනවා කියලා ඒ සමහර දවස් වලට ගන්න ඒ අදිස්ථානය මතක් කරන හැදෙර එහෙම තදින් යමක් කෙරෙහි තදින් අදිස්ථාන කරගත් අවස්ථා නැද්ද? යමක් කෙරෙහි තදින් අදිස්ථාන කරගෙන මම මේක කරනවාමයි කියලා ගත්ත අදිස්ථාන කරගත්තේ නැද්ද? අන්න ඒ ඒ වගේ එහෙම අදිස්ථාන කරගත්තම ඒ යම් ප්‍රමාණයක කරන නමුත් ඒ අදිස්ථානය ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න ඕනේ. නේද? හැම නිමේෂයකම තමන්ගේ හිත මේ වගේ අදිස්ථානයක් ගන්න විදිහට තියාගන්න මොනවද? සමාධිය සඳහා. සමෝ සමාධි සම්බෝධ්‍යංගය මම වඩනවා වඩනවා කිය ඒකට බැහැර වෙන්න නොදී එක දිගට ඒක තුළු අපේ సంతානය තුළු නැగి නැగి නැగి නැగి යන්න ඕනේ ඒ අරමුණ. එතකොට ඒ ඉන්න ඒ විදිහට අදිස්ථානය ඇති කරගත් ගන්නන මම සමාධිමත් හිතක් ඇති කර ගන්නවා තදින් හිතට ගැනීමට කියන සරදි මුක්තතාව කියලා. ඉතින් ඔන්න ඒ කාරණා 11 අපේ ජීවිතයට එකතු කරගත්තොත් අපිට යම් ආකාරයකට සමාධිය අර්ථ දක්වන්න පුළුවන්. ඒ එකතු කරගෙන විතරක් මදි. ඒක දැන් මේකෙදිම තේරුණා. ඒ එකතු කරගත්ත දේ කොහොම හරි කරලා ආරක්ෂා කරගන්න ඕනේ. එකතු කරගෙන විතරක් මදි. ඒ මේ කාරණා 11 තමන්ගේ තුලින් ආරක්ෂා කරගන්න ඕන. ඉතින් මම හිතනවා මේ අතන්ට ඒ පිළිබඳව යම් අවබෝධයක් ඇති වෙන්න ඇති. ඒ ධර්මතාවයන් වලට අනුව වත්තු විසද කිරියතා ඉන්දිය සමත්ත ප්‍රතිපාදනතා නිමිත්ත කුසලතා සමයේ සම්භාන්සනතා සමයේ පග්ඝන්නතා සමයේ අජ්ජුප්පෙක්කනතා ඒ විදිහට අසමාහිත පුද්ගල පරිවර්ජනතා සමාහිත පුද්ගල සේවනතා ධ්‍යාන විමුක්ත පස්ස එකනතා හා තදි විමුක්තතා කියන ආකාරයට ඒ කාරණා ටික එකතු පාදා කරගෙන යගේ මම තන එකක් කියනවා සමේ නිග්‍රහන්නතා. එතකොට ඒ ඒ අවස්ථාවලින් ප්‍රයෝජන ගන්න ඒ කාරණා 11 එකතු කරගෙන චිත්ත සමාධිය වර්ධනය කරගන්න මේ අත්ව දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. අද දවසේ මේ ධර්ම දේශනාව නිවසේ ඉඳන් ශ්‍රවණය කරන අයට රැගෙන යන තුනේ මේ මැදිරිය වාසය කරන පිරිස ඉතින් ඒ අත්න් බලාපොරොත්තු වෙන ආකාරයටම මේ සිද්ධ කරගත්තා වූ සූර්ය කුසල ධර්මය ඒ අත්න්ගේ ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ධර්ම ශ්‍රවණය කරපු හැම දිනම ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.